හොඳයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 160 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතෙන්දී අද ආරම්භය නිසා කාරණා තුනක් මතක් කරන්ඩ මම බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මේ වෙනකොට මේ පිටිස මේ නේවාසික භාවනාවට සම්බන්ධ වෙන පිටිසට නිස්සරණ වනේ වෙනුවෙන් උපස්ථාන නැත්තම් සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එකක් තමයි පිරිස දැන් උපෝසත අටාංග සීලේ සමාදන් වෙලා අට සීල් රකින්න පිරිසක් බවට පත් කරලා තියෙනවා. සීල් දීලා තියෙනවා කියලා අපි මේකට සිංහලෙන් කියනවා. දෙක මේ ඉදිරියට ලැබෙන කාලේ නැත්තම් ඊයේ ඉඳලා අද දක්වා පරියන්ඛයක් සඳහා, සක්මනක් සඳහා, එහෙම නැත්තම් ඉදිරියදා මාරණී ස්ථානයේ වැඩ කටයුතු කරනකොට කොහොමද සිහියෙන් කටයුතු කරන්න කියලා කමඨහන් තොරතුරු ලැබිලා තියෙනවා. එහෙම නැත්නම් කමඨාන් දේශනාවකට අහුම්කම් දෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක දෙවෙනි උපස්ථානේ නැත්නම් සත්කාරේ. තුන්වෙනි එක මේ වැඩමුළුවේ න්‍යාය පත්‍රය විවස්ථා කාලසටහන් හැම කෙනාටම දැනෙන්න සලසලා තියෙනවා. ඉතින් කාට හරි මූලික අපි කියමු සිල්පද පිළිබඳව මේ සමාදාන කරන සිල්පද පිළිබඳව ප්‍රශ්නක් තියෙනවා නම් කරුණා කරලා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මෙන්න මේ වගේ වෙලාවක ධර්ම සාකච්ඡාට ඉදිරිපත් කරන්න. නැති කෙනෙක් ඉන්නවනම් ශිල්පද සමාදන් වෙලා කරුණා කරලා ශිල්පද සමාදන් වෙන්න. එතකොට අපි ඔක්කොම එක මැඩුමේ එක බේසකට ලක් වෙනවා. දෙක ඒ කමඨහන් වාර්තාව පිළිබඳ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අඩුපාඩුව තියාන දිගට භාවනා කරන්න එපා. එතකොට මේ දවස්සේ වටිනාකම නැති වෙනවා. ඒ නිසා ඒක නැවත සුද්ධ කරගන්න, නැවත අහගන්න මේ වගේ වෙලාවක ඒ මේ කමඨහන් වාතාවට ගැටලු දුෂ්කරතා තියෙනවා ඉදිරිපත් කරන්න. තුන්වෙනි එක අපි මේ වැඩමුළුවේ න්‍යාය පත්‍රයක් තියෙනවා කාලසටහනක් තියෙනවා ව්‍යවස්ථා මාලාවක් තියෙනවා. ඒක තමයි කරදරයක් නම් බාධාවක් නම් එහෙම නැත්නම් ඒක සුද්ධ වෙන්න ඕන නම් තේරෙන්නේ නැත්නම් ගැටළු ස්ථාන තියෙනවා ඉදිරිපත් කරන්න. ඒකෝට මේ කාරණාව අපි මේ ධර්ම සාකච්ඡා වේලාවේදී ඉදිරිපත් කර ගන්නවා. ඊට අමතරව අපි කමඨහං සුද්ධ කරනවා කියන වැඩෙත් මේ වෙලාවේ කරනවා. ඒ කමඨාන් සුද්ධ කරනවා පිළිබඳව පොඩ්ඩක් විස්තර සහිතව කෙරුවොත් අපි ඉස්සර කමඨාන් සුද්ධ කරේ වැඩ 40 වෙනි වැඩමුළුව දක්වා වගේ පොදුවේ පුද්ගලිකව එකනට එකනට විනාඩි 5 5 දීලා. නමුත් අපි තීන්දුව කරා වැඩි පිළිසකට එක සැරේ කරන්නේ. එතකොට අපි මේ පොදු කමඨාන් සුද්ධ කිරීම කියන වැඩ පිළිවෙලට අපි අමෝරාවෙන් අකමැත්තෙන් එකඟ වුණා. උගෝ දෙනෙක් අකමැති වුණා. නමුත් අද අපි ඒක නොකර බැරි මට්ටමේ නිසා ඔක්කොමලා එකට තියලා බුදු කමටහන් සුද්ධ කිරීමක් කරනවා. ඒක ලෝකේ කොහෙවත් කෙරෙන්නේ නැහැ. මෙහි විතරයි කෙරෙන්නේ. ඒකෙන් අපි විශාල ඉදිරි පියවරක් තිබ්බා. ආනිසංස රාශියක් ලැබුණා. මොකද Tamanට අහන්න බැරි ප්‍රශ්න වෙන කෙනෙක්ගෙන් ඇහෙනවා. ඒ කෙනාට දෙන උත්තරේ Tamanටත් බාර ගන්න පුළුවන්. අන්තික කට්ටියම එක මට්ටමකට එනවා දවස් දෙකේ. මේ පොදු කමටහන් නිසා පුද්ගලිකව හිටියොත් පැය දෙකක්වත් කරලා ඉවර කරන්න බෑ. එතකොට එක එක්කෙනෙකුට විතරයි ඇහෙන්නේ අනිකට ඇහෙන්නේත් නැහැ. ඉතින් ඒක නිසා පොදු කමඨාන් සුද්ධ කිරීම මේ වගේ ආනිසංශ තියෙනවා. ඒ වාගේම මතක් කරන්න කැමති මේ වෙලාවේ මෙතන නොහිටියට සෑහෙන පිරිසක් කම්පියුටරේ හරහා මික්සෙල්ලාර එක හරහා විශාල වශයෙන් මේක අහගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඕනේ ප්‍රශ්නත් ඇහෙනවා. ඕනයි ඒගොල්ලන්ට ප්‍රශ්න අහන්නත් පුළුවන් ලිඛිතව. ඉතින් ඒක නිසා පොදු කමඨාන් සුද්ධ කිරීමේ මේ ආනිසංශ තියෙනවා. දැන් අපි 100කට යන්න පුළුවන් මට්ටමක ඉන්නවා. මේ පොදු කමඨාන් සුද්ධ කිරීම නැත්නම් අපිට දෙන්න යන්න බෑ. ඒ නිසා ඒක අපි සම්මත කරගන්න එක තමයි ක්‍රමය. ඊට අමතරව ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් අපි ගත කරන ආධ්‍යාත්මික ජීවිතයේ අපේ එදිනදා ජීවිතවලදී වෙනස් වෙනකොට එන ප්‍රශ්න වර්ගයක් තියෙනවනේ. ආන්නේ ඒ ටිකත් අපි මේ වෙලාවේදී තුන්වෙනි කාරණාව වශයෙන් ධර්ම සාකච්ඡාවක් වශයෙන් පාවිච්චි කරනවා. ඒකට මේ ආදවස් පටන් පටන් අරගන ධර්ම දේශනාව එහෙම නැත්නම් තමන් කරගෙන යන මේ භාවනා ජීවිතයේදී තමන්ට බලපාන ප්‍රශ්න ලෝක ප්‍රශ්න නෙවෙයි ආණ්ඩුවේ ප්‍රශ්න නෙවෙයි ආගම් ප්‍රශ්න නෙවෙයි තමන්ට බලපාන ප්‍රශ්න ඔන්නේ කාරණා තුන අපි ළඟා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න විචාරතුන් වැඩපිළිවෙලින් ඒ නිසා මේකදී අපි සීල ප්‍රශ්න කමඨාන් ප්‍රශ්න විවස්ථා ප්‍රශ්න ගන්නවා තමන්ගේ කමටහන් සුද්ධ කිරීම පිළිබඳ ප්‍රශ්න ගන්නවා. ආධ්‍යාත්ම ජීවිතේට වග වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් ගන්නවා. ඉන් එපිට ප්‍රශ්න ගන්නෙ නැහැ කියලා අපි එකම විවස්ථාවකටපත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් වැඩමුළු නායකත්වයේ හරහා අපි මොන වගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියන එක දැනුවත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කිසිම හේතුවක් නිසා එක්කෙනෙක් එක්කෙනෙකුට කතා කරන්නත් එපයි කියනවා. කාටවත් ප්‍රශ්න තියෙනවනම් මේ වෙලාවේ කතා කරන්න. එහෙම නැත්නම් වැඩමුළු නායකත්වයට කතා කරන්න. එහෙම නැතු එක්කෙනෙකුට එක්කෙනෙකුට උත්තර දෙන්න යන්නත් එපා. එක්කෙනෙක් එක්කෙනෙක්ගේ ප්‍රශ්න අහන්න යන්නත් එපා. ඉතින් පහුගිය ටික මේ ඇත්තටම අපි ළඟා වෙලා තිබුණා. මම හරියට බලා ඉන්නවා එක්කෙනෙක් හරි කණෙන් අල්ලලා එලවන්න. මේවා කරන්නේ නැති එක අවුන්නේ නැහැ මට කාගවත් කරන්න. මොකද වැඩමුළු නායකත්වයේ සෑහෙන ආරසා කරනවා. අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවන විදිහට ඒක තියෙන්න ඕනේ. මොකද අපිට මේ ඉස්සරණේ කාර්යාලයට හෝ මට හෝ එහෙම නැත්නම් වැඩමුළු නායකත්වයට හෝ තනියම කරන්න බෑ මේක. බුදුමාකාර ඒකිනෙකා පිළිබඳ අවබෝධයකින් අත්දැකීම් වලින් තමයි අපි යන්නේ. ඒ නිසා මම මේ පළවෙනි දවසේ මේ වගේ පොඩි මතක් කිරීමක් කරනවා. කෙරුවට පස්සේ මම හෙට බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම කරන්න. ඊට පස්සේ මේ ධර්ම සාකච්ඡාවට නැත්නම් මේ කමඨාන් සුද්ධ කිරීමට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ නමගම විරහිතව ප්‍රශ්න පෙට්ටියට ප්‍රශ්නයක් ලියලා දාලා තියන්න පුළුවන්. ඒක තමයි අපි ගොඩක් කැමති ක්‍රමේ. එතකොට වැඩමුළු නායකත්වයේ ප්‍රශ්න කියවලා බලනවා. කියවලා බලලා අහන්න සුදුසු ප්‍රශ්න ඉදිරිපත් කරනවා. අහන්න සුදුසු නැති ප්‍රශ්නයක් තියෙනවා නම් එළියපෙකනට කතා කරලා පෙන්නලා දෙනවා. මෙන්න මේ මේ කාරණා නිසා මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්නේ අවශ්‍ය නම් ඒක මේ ගැළපෙන තාලට ඉදිරිපත් කරන්න කියලා. දෙක මම එච්චරම බල මට බලපාන ප්‍රශ්න නෙමෙයි ලියන දේවල් කියවන්න බෑ. ඉතින් ඒ නිසා කල්ැතුව ලියලා තියෙනවා නම් අපිට කියවලා බලලා ඒකේ නයි අහගන්න පුළුවන් මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒ නිසා හදිසියෙ දෙන ප්‍රශ්න ඒ වෙලාවට ගන්නේ නැහැ. ඒකට අපි අර තීරුම් කාර්ක මණ්ඩලයක් හරහා යන්නේ. ඒක පළවෙනි ක්‍රමේ දෙක යම් හේයකින් අපිට වෙලාව පැයක් වෙන් කරගෙන තිනවා. ඒ වෙලාව ඉතුරු වුණොත් සභාවටත් ප්‍රශ්න නගන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට තමයි ඉඟි කරන්න ඕනේ අතක් කුසලා. මට ප්‍රශ්නයක් නගන්න තියෙනවා කියලා ඉඩ ලැබුණොත් එතකොට අපි ළඟ මයික් එකක් ලැහැත්ති කරලා තියෙනවා. එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් එකක්. ඒකට කතා කරන්න. එතකොට අර මෙහෙ නැතුව ප්‍රශ්න ප්‍රශ්න සාකච්ඡා වැඩමුළුවට සම්බන්ධ වෙන අයට ප්‍රශ්නෙත් ඇහෙනවා, උත්තරත් ඇහෙනවා. ඒ ප්‍රශ්නේ අහන්නේ මයික් එකට නම් පිටේ ඉන්න අයට උත්තර විතරයි හම්බෙන්නේ. එතකොට ඒගොල්ලෝ ටිකක් මුසුප්පු වෙනවා. මොකද්ද අගමුල සම්බන්ධ කරගන්න බෑනේ. ඒ නිසා කාටරි අවශ්‍ය නම් වැඩ පිළිවෙල යද්දී අතුරු ප්‍රශ්නට උත්තර දෙන්න හෝ එහෙම නැත්නම් ප්‍රශ්නයක් නගන්න ඒ කෙනාගෙන් මං ඉල්ලා හිටියා කරුණා කරලා මං ඉල්ලා හිටනවා කරුණා කරලා අත උස්සන්න කියලා ඒකට අපි දන්නවා එයාට මොනවාරි සභාවට ඉදිරිපත් කරන්න ඕනේ ඉතින් ඒකට අර නම නොලිය ඉදිරිපත් කරනකොට නම් කාගේ ප්‍රශ්නද කියලා අපි දන්නේ අර විදිහට ඉදිරිපත් වුණොත් ඒ පුද්ගලයා ඉදිරිපත් වෙනවා ඉතින් ඒ නිසා ඒ දෙකේ ආදීන වාණි සංස වෙනස් මේ ටික තමයි මට කියන්න තියෙන්නේ ප්‍රශ්න වැඩමුළු පටන් ගන්න ඉස්සෙල්ලා. ඉතින් මේ ටික කිව්වට පස්සේ මම ආර්දනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ ප්‍රශ්න විචාරාත්මක සැපිසවාදය ආරම්භ කරලා දෙන්නයි කියලා අපි ඒක දිගේ ඉදිරියට යමු. අවසරයි ස්වාමින් වහන්සේ. සේ ඔක්කොම ප්‍රශ්න 13ක් 14ක් දැන් ලැබිච්ච එකත් එක්ක එකෙන් අපි 9ක් තෝරාගත්තා අනිත් ප්‍රශ්න පහුවදාට තියාගත්තා. ගෞරවනීය ස්වාමින් වහන්ස මම අවුරුදු කීපයක සිට ආනාපාන සති භාවනාව වඩන්නෙමි. නාසිකා අග්‍රය තේමා කොටගෙන භාවනාව කරන විට උදරය පිම්බීම හැකිලිම දැනෙන්න පටන් ගනී. එය සිහිකොට භාවනා කළත් මෑත කාලීනව නිදිබර ගතියක් දැනේ. මට එවිට භාවනාව කරගෙන යාමට අපහසුය. එවිට සිත විසිරෙන ස්වභාවයක්ද දැනේ. මට මේට හේතුව පහදා දෙන්න. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔව් මේක ඇත්තටම ආනාපානෙට එහෙම නැත්නම් නාසිකාගට දිහිත යොදාන භාවනා කරනකොට පිම්බීම හැකිලින් වැටෙන්නේ. ඒතර පිම්බීම හැකිලින් වැඩය හිත යොදාගෙන භාවනාවට යන්න හදනකොට නිදිමත වැටෙනවා. ඊට පස්සේ ඕකත් අපි බේරගමු කියන එක තව එකක් වැටෙනවා. ඒ මේ තමයි මේකේ අනිත්‍ය භාවය. ඉතින් මෙයට උත්තර හොයනවා වෙනුවට මේක තමයි වෙන්නේ. ඒක නිසා ආස්වාද ප්‍රසවාසයේ ආනපාන හොයන යන එකනට කියලා නෙවෙයිනේ පිම්බි මැක්ලීමට යන්නේ. ඒක ඒක අපි පාවිච්චි කරන පිම්බි මැක්ලීම දිගේ යනවා. ඒතර කියලා නෙවෙයිනේ නිදිමත එන්නේ. ඒතර හිත විසිරී යනවා. ඒ නිසා නිකමට හිතනද ආනපාන බලාගෙන යනකොට පිම්බි මැක්ලීම මත උනා. අපි ඒක ප්‍රයෝජන ගත්තා ඉදිරියට ගියා වගේ මේ නිදිමතත් අපේක්ෂා කරගෙන ගියොත් මොනවා වෙයිද කියලා. නිදිමතට ලෑස්තිලා හිත විසිරී යෑමකට ලෑස්තිලා යන එක හරියට නිකන් ධෛර්යයක් ඇති වීමිට කියන තියෙන්නේ මේ භාවනා ප්‍රතිඵලයක් විදිහට ගන්න කියනවා නිජමත. භාවනා ප්‍රතිඵලයක් විදිහට ගන්න කියනවා හිත මේ වික්ෂිප්ත වෙන බව. එතකොට භාවනා කියන වචන ගැලපෙන්නේ සතිය තමයි ගන්න වෙන්නේ. සතියට ඉදිරිපත් වෙනවා හිත ඒක එකඟ වේගන එනකොට නිදිමතක් වෙනවා. හිත එකඟ වේගන එනකොට පිටිපස්සෙන් වික්ෂිප්ත වෙන ගතියක් ඇතුලෙන් එනවා. ඉතින් මේකට ලෑස්තිලා ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට ඕක ওই කරදරයක් නෙවෙයි ගැලෙන්නේ. එතකොට ඒක ගණන් ගන්න භාවනා ප්‍රතිඵලයක් විදියට. ඒ නිසා අමුත්‍යක් හම්බෙන්න යනවා වගේ භාවනා හරියාන කියලා එකලස් වේගෙන එනකොට නිදිමත ඉන්න පුළුවන්. නිදිමත එන එක මේ හිත විසිරී යන එකේ අනිත් පැත්ත. හොඳ දෙයක් නිසා නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙච්ච දේෙන් වැඩක් ගන්න නම් නිදිමත අපේක්ෂා කරගෙන යන්නේ. එතකොට ඒ යෝගාවචරයට තේරෙයි සමහර විටක මේ පිම්බීම හැකිලිම සංසිඳීගෙන යනකොට තමයි ඔය නිදිමත එන්නේ කියලා. ඒ නැත්නම් පිම්බීම හැකිලිම දිගේ බහන වැඩෙනකොට තමයි පිම්බීම හැකිලිම දිගේ කෙලස් කැපෙනකොට තමයි පිම්බීම හැකිලිම දිගේ ප්‍රතිපදා ඉදිරියට යන තමයි නිදිමත එන්නේ. ඒ නිසා නිදිමතට සාදර වෙලා යන්න වෛර කරන්නේ නැතුව ඒතර තමයි මේ නිදිමතට සාදර වීම නිසාම මේ පිම්බීම හැකිලිමේ වෙනස්කම් ආනපානෙ පිම්බි මැකිලට යනකොට කොහොමද? ඒකේ නිදිමතට එනකොට පිම්බි මැකිලම ගොරෝසු ඉඳලා සියුම් වෙනවද? ප්‍රිය ඉඳලා අප්‍රිය වෙනවද? එහෙම නැත්නම් පිරිසිදුකමක ඉඳලා ඔද්දල් වෙනවද? ඔද්දල් භාවක ඉඳලා පිරිසිදු වෙනවද කියලා පිම්බි මැකිලීමේ විස්තර දැක් ගන්න පුළුවන් වෙයි. එන නිදිමත අපේක්ෂා කරගෙන යන්න. එන හිත වික්ෂිප්ත වෙන එකත් අපේක්ෂා කරගෙන යන්න. එතකොට ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව ටික කලක සිට කරගෙන යන අයෙක්මි. මා සක්මන් කරන විට පියවර ඔසවනවා, ගෙන යනවා, තබනවා කියා මෙනෙහි කරමි. එයින් මගේ සිත යම් දුරකට සමාධිගත වන බව දැනේ. මනසට සිතුවිලි ගලා එන්නේ නැත. සක්මන් භාවනාව දිගටම කරගෙන යෑමට යම් උපදේශක් දෙන්න. සක්මන් භාවනාවේ යෙදී පර්යංකයට ගොස් ආනාපාන සතිය වඩමි. ආනාපාන සතිය වඩන විට සුසුම් රැල්ල සියුම් වී නාසය තුල නූලක් ඉහළ පහළ යන වාසේ දැනේ. එයද සියුම් වී ගොස් සුසුම් රැල්ල ඊටම සුළු ප්‍රමාණයක් ශරීරයට අවශ්‍යසේ දැනේ. තවදුරටත් මෙනෙහි කරන විට නොදැනී යයි. එසේ සිටින විට ශරීරය ඊටමත් සැහැල්ලු වේ. විනාඩි 15ක් 20ක් පමණ එසේ සිටීමට හැකියාව තිබේ. නැවතත් මගේ සිත සමාධියෙන් බසීවා කියා සිතන විට මනසට සිතුවිලි පහළ වේ. මාගේ භාවනාව දියුණු කර ගැනීමට උපදේශක් දෙන සේක්වා. තෙරුවන් සරණයි. සක්මනේ ඉස්සල්ලාම කරන්න සක්මන් කරන බව දැන දැන නැත්තම් සක්මන් කරන බව වැටෙමින් වැඩි වේලාවක් සක්මන් කිරීම තමයි ඉස්සලා කරන්නේ. ඒකට කියනවා ಗುಣ ප්‍රමාණ වශයෙන් වැඩි කරන්න කියලා. වැඩි කරගෙන යනකොට යම් මට්ටමක් පැනනට පස්සේ මේකේ ගුණාත්මක වෙනසක් තේරෙන පටන් ගන්නවා. සක්මනේ මොකද වෙන්නේ? දිගට කරගෙන යනකොට පටන් ගන්න ස්වභාවයේමද ඒකේ වෙනස් ආකාර වලට මාරු වෙනවාද කියලා. ඒ මාරු වීම දකින්න තරම් තව සක්මන දිගට කෙරිලා නැහැ. ඒක නිසා සක්මන පිළිබඳව ඉදිරි ගමනකට උපදේශ ඉල්ලනවා. උපදේශය තමයි දිගට කරන්නේ. දිගට කරන ගමන් සක්මන ගොරෝසු සියුම් භාවයේ ප්‍රිය අප්‍රිය භාවයේ දුර ලඟ වෙන භාවයේ මේ ටික දිහා හොඳට බලනාසුලුව දක්නාසුලුව සක්මන් භාවනා කරන පරියන්කේදී මගේ හිත සක්මණෙන් බතීවා කියලා කියන්නේ කක්ක ගොඩකට යාවා කබලෙන් ලිබට පණීවා මේ ජීවිතෙන් අපායට යාවා කියන එක තමයි මේ කවුරු කියලා දීපුවාද මන්දට මොකද එහෙම කවදාකවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මෙච්චර අමාරුවෙන් මේක අක්ක ගොඩක වගේ ඉඳපු මනුස්සයා මේ පිරිසුත්තන්ට ආවට පස්සේ මගේ හිත ආයෙ කක්ක ගොඩකට වැටේවා. මගේ හිත ආයෙ ගිනි වලකට වැටේවා. මගේ හිත ආයෙ අපායට වැටේවා කියලා ඉල්ලගෙන කනවනම් ඒ සංසාර බය දන්නේ නැතිකම කියලා කියතයි. එහෙම නැත්නම් මේ දීලා තියෙන උපදේශ ඉක්මවලා තමන්ගේ විශේෂේශ්‍ර ඉක්මවල කරන වැඩ කරුණාකල එහෙම කරන්න එපා. අර පිරිසුදු වෙච්ච ටික, tempat වෙච්ච ටික ප්‍රතිපදාව ඉදිරි කිචික අහරස්සා කරන මිසක්කා ඒකට අකුල් හෙලන්න එපා. අපි ජීවිතය කියලා කියන්නේ මොක තමයි? ජීවිතය කියලා කියන්නේ මොකක් හරි ගොඩනැගීගෙන එනකොට අකුල් හෙලනවා. ඒගොල්ල අනුණ්ඩ බයිනවා, වැත්තට බයිනවා, දෙයියන්න බයිනවා, හරයට බයිනවා, මෙයාට බයිනවා. කිසිම දෙයක් දිගට කරන්න බැරි මිනිහා තමයි පුතඥයයි කියන්නේ. දිගට ඕනම දෙයක් කරන්න දියුණු වෙනවා. මට කියන්න බලුවන් කිව්වට මම දන්න තරහ වෙනවයි කියලා. දිගට මිනිස්සු මරන්න ඒත් හරියනවා. එහෙම තමයි අඟුලිමාලට හරියි. 1000 පයින්කොට බුදුහාමුදුර ළඟට යන ඕන මොනම දෙයක් කර දිගට කරන ගියාම ඕනෙම දෙයියෙක් යටයි. ඕනෙම බ්‍රහ්මික කරයි. බුදුහාමුදුරුත් යටයි. අපිට වෙලා තියෙන මොනම දෙයක් අදිගට කරන්න බෑ. ටිකක් කරනවා ඊට පස්සේ ඒක මාරු කරනවා. ඒකට තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේක නම් ඉතින් කියලා කරපු නිසා ඉල්ලගෙන කව පරිප්පුවන් නිසා රාත්තල් ගන්න දන්නේ නැත හොඳයි කියලාත් මට හිතන එක වෙලාවයි. අනේ මගේ හිත කක්කවලකට වැටේවා. අනේ මගේ හිත කබලෙල්ලිබට වැටේවා. අනේ මගේ හිත පිසුදු භාවයෙන් අපිසු භාවයට යාවා කියන එක නෝ ඉල්ලලදී ඉල්ලුවාවේ. හැබැයි අනිත් පැත්ත ලේසිනේ. අනිත් පැත්තට ওই නිකන් මගේ හිත පිසුද්දන්ට යාවා. මගේ හිත කබලෙන් ලිපෙන් කබලෙට වැටේවා. ඒක කරන්න බෑ. මේ පැත්තට පුළුවන්. ඒ නිසා ඒක නොකර ඉන්න එක විතරයි දෙවෙනි කොටසට දෙන්න තියෙන උපදේශය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු 5ක පමණ සිට ආනාපාන සතිය භාවනාව වඩමි. හුස්ම ඉහළ පහළ යන ආකාරය ඊටා හොඳින් නිරීක්ෂණය කරමි. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය වෙන්ව හඳුනාගත හැක. ආශ්වාසය දිගු ලෙසත් ප්‍රාශ්වාසය කෙටි ලෙසත් දැනේ. හුස්ම ගැනීමේදී සිසිල් බවද පිටකිරීමේදී උණුසුම් බවත් දැනේ. ටික වේලාවකදී හුස්ම නොදැනී යයි. සැහැල්ලුව දැනේ. ආශ්වාස රැල්ලේ මුලැමැද සහ අග දැනේ. ආශ්වාසය ප්‍රාශ්වාසය කර දෙවැන්නට පෙර ඊතා සියුම් කාල පාරාසයක් ඇති බව දැනේ. පැයක් පමණ එකම ඉරියව්වේ සිටිය හැක. වාර 3කට වඩා සිත විසිරී නොයයි. දැන් తত্ত্বය පර්යංක භාවනාවට වාඩි වූ සැනින් සිත එකඟ කරගත හැක. සක්මන් භාවනාවේදී පියවර 20ක් 30ක් පමණ සිත විසිරී නොයයි. බාහිර ශබ්ද කුරුළු හඬ ළමුන්ගේ කටහඬ ඇසුණත් ඒවා බාධා ලෙස නොදැනේ. පියවර තැබීමේදී තද බව පොළවේ උණුසුම් හෝ සිසිල් බව දැනේ. මා ඉදිරියට භාවනාව වැඩි යුත්තේ කෙසේදයි පහදා දෙනමෙන් ඊතා ගෞරවයෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක එක ඉතිහාසයේ විස්තර කරගෙන යනකොට ආනපනෙ නොදැනේ ගියා. ඒකට සියුම්ම දන්නවා. ඊට පස්සේ දෙක අතර වෙනස දන්නවයි කියලා ඒ කියන ප්‍රකාශ මං මට හිතෙනවා අභියෝග කරන්න කියලා. නොදැනේ ගියාට පස්සේ සියුම්ම දන්නවා. සියුම්ම දන්නා පස්සේ ආයේ මුලැමැදාග ඔය පිළිවෙට දන්නවා. නැත්නම් මුලැමැදාග දැනිලා සියුම් වෙලා නොදැනී යනවාද කියන එක. මේක ඔය ලියලා තියෙන ක්‍රමය වෙන්න බැරිත් නෑ. නමුත් සාමාන්‍ය සිද්ධ වෙන්නේ තැම්පත් වෙන එක අනිත් පැත්තටයි හිත වෙන්නේ. ඒ නිසා හොඳට බලන්න මේ ගොරෝසු ආනපාන විතර ওই කියන උපරිම සියුම් භාවයට යනකොට අතරමැද සතිය කැඩෙන්නේ නැතුව සම්පූර්ණ අතගාගෙන එහෙම නැත්නම් ඉතිහාසය දැනගෙන හැම ජවනිකාවක්ම නොදා නොදකින් නැති වෙන විදියට කරගෙන යන්න. එතකොට Tamanට වෙනදට වඩා සියුම් වෙනදට වඩා වැඩි වේලාවක් වෙනදට වඩා ලෑස්තියකින් ගියහට පස්සේ තේරෙනවා මේක මේ අත්දා බැලීම හරහා පමණයි අපිට සියුම් ආනාපානයකට හිතේ ගැඹුරකට යන්න පුළුවන් වෙන්නේ. මේ ලියලා තියෙන තොරතුරු වැරදි කියලා නෙමෙයි මම කියන්නේ ඉදිරියට කරලා තියෙන අනුපිළිවෙලේ වැරද්ද නිසා පේන්න තියෙනවා නැවතත් ඒකම සිහිබුද්ධියෙන් බලනද අනුපිළිවෙල හරිගත්ත දවස් හරිගස්සගත්ත දවසේ වෙනසකට වෙනවන වෙන්නේ විශ්වාසය වැඩෙනවා මේ කියලා තියෙන විදිහට පේනවා දැකලා තියෙන අතනින් මෙතනින් ඒ නිසා මේකටම ගරු කරලා අනිත් දවසේ ඒ වෙන සිදුවිලා එහෙම බලන්න සක්මනේදීත් පුළුවන් තරම් අර ආනපානි නොදනියන ශුම් වෙනවා හිස්තන පේනවා වගේ කරන සක්මන කෙරෙන සක්මනක් බවට යනකම් සක්මන් කරන්න. ඉබේ කරන මට්ටමට යනකම් ඒ සක්මනේම වැඩි වේලාවක් කරලා කරන්නෙක් නෙවෙයි කෙරෙන දෙයක් දිහා බලා ඉන්න මට්ටමට ගියාම ලබන්තරේ පුදුමාකාර සාන්තියක් තියෙන එක ඇතුලේ. පුදුමාකාර එකලසක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකට කිට්ටු කරලා තියෙනවා. අන්නේ විදිහට ආනාපානේ ගොරොසු දේ සිව් වෙනා වගේ සක්මනත් අනායාසයෙන් ස්වයන් සිද්දව සිද්ද වෙන තැනට කරන්ට කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ බණ අසමින් අන්තර්ජාලය මගින් දී ඇති විස්තර අනුව නිවසේදී මීට පෙර භාවනාව ආරම්භ කෙලෙමි. එහිදී ටික දිනක් යන විට විශාල පාළු ගතියක් සහ කෙනෙකුට විස්තර කළ නොහැකි තනිකමක් වැනි දෙයක් දැනෙන්නට විය. ඒ සඳහා සුදුසු කමඨණක් ගැනීමට නොහැකි වූ නිසා භාවනාව නවතා දැමීමට සිදු විය. නමුත් බුදුගුණ හා අනෙකුත් භාවනා කරන නිසා සිතේ තිබූ එම ගතිය නැතිවීමට හේතු විය. අද දින නැවත මා නවකයෙකු ලෙස දී ඇති උපදෙස් අනුව භාවනාව ආරම්භ කළෙමි. මම මෙතන සිටිනවා යන අරමුණ ඇතිව පළමුව සිරුරට අවධානය යොමු කළ අතර මුල් අවස්ථාවේ බොහෝසේ හිත පිටතට ඇදී යන්නට විය. ඉන්පසු මා සක්මන ආරම්භ කළෙමි. ලනුපැදුර මත পায় වම දකුණ ලෙස මෙනෙහි කරමින් පියනගන විට යටිපතුලට පොළවේ ගැටෙන ස්ථාන නිරීක්ෂණය කළෙමි. පතුලේ ඉදිරිපස කොටස වෙත වැඩි අවධානයක් යොමුවනු දැනිනි. පොළවේ සීතල බවද දැනෙන්නට විය. සිත පිටතට ඇදී යන විට සිතවිල්ලක් සේ මෙනෙහි කරමින් නැවත සිත අරමුණ තුලට රැඳවිමි. ඉන්පසු නැවත පර්යංකය තුලට ගොස් භාවනාව ආරම්භ කළෙමි. ටික වේලාවක් පෙරසේ භාවනාව ආරම්භ කරමින් සිටින විට සිත සංසුන් වන්ට විය. ශරීරයට විශාල සැහැල්ලුවක් දැනිනි. හුස්ම රැල්ල වෙත අවධානය යොමු කෙලෙමි. ඒ අනුව මෙනෙහි කෙලෙමි. ටික වේලාවකින් කය ඊතා සංසුන් වී අත් දෙක ප්‍රදේශයේ නොදෙනී යන්නාක්සේ දැනෙන්නට විය. මෙලෙස ටික වේලාවක් සිටියෙමි. නැවත නැවත හුස්ම රැල්ල දෙසට අවධානය යොමු කළෙමි. වැඩි දුර භාවනාව සඳහා උපදේශක් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඔයාලට ලියුමේ මුල් කොටසේ විස්තර කරලා තියෙන විදිහට ඉන්දිස්සලා තියෙන කොටස පොඩ්ඩක් අමතක කරලා දාන්න. මෙහිදී දීලා තියෙන උපදේශ ටිකයි මෙහිදී දීලා තියෙන කාලසටහන යනුව කරගෙන යන්න මුලදී සෑහෙන විදියට වගේ හිත අවුල් වෙනවා අලුත් තැනකට ගියාට පස්සේ නිදි පොළ මාරු වුණා වගේ ටිකක් වෙනවා ඒකට අපි ටිකක් ඉවසලා කටයුතු කරන්න ඕනේ නමුත් ඒකම විශ්වාසයෙන් කරගෙන යනකොට ගහක මුල් බහින්න වගේ හිමීට ඔබ තහවුරු වෙන්න පටන් ගන්නවා ඒ වෙලාවේ හලහපන්න හොඳ නැහැ ඒ වෙලාවේ ගෙදරින් කෙනාව දාගන්නත් එපා ඒ වෙලාවේ ඔය නෙළුම් රෝග ටික ඉවර වෙනකන් එහෙම පట్టල වෙන්න දෙන්න ඕනේ. නිසා ඔය යන ක්‍රමේ හොඳයි. හැබැයි අර කලින් වෙච්ච වදින් ඇති සතුටක් හෝ කනගාටුවක් පැත්තක දාන්න මෙහෙල් ලැබිච්ච උපදේශ ටික කණුව කටයුතු කරන්න මේ වගේ වරින් වර වරින් වර තමයි කමටහන් වාර්තාව ඉදිරිපත් කරන්න එතකොට තමන්ට මේ විශ්වාසයක් ඇති වෙන්න පටන් අර ගන්නවා භවනා ක්‍රම වෙනස් කරන දෙයක් නැත්තේ නෑ පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි සක්මන් භාවනාවේ යෙදෙන අවස්ථාවේ බොහෝ සෙයින් අට්ටික සංඥාව වැඩෙනවා ඒ ගැන විස්තර කර දෙන්න. එසේ වීම සුදිසුද කියා. කමන්නේ අට්ටික සංඥාව Tamanට දිගට භාවනා කරන්න බාධාවක් නැත්තම් එහෙම නැත්නම් අට්ටික සංඥා වැඩෙද්දිත් මම ඉඳගෙන නෙවෙයි මම හිටගෙන නෙවෙයි මම නිදාගෙන නෙවෙයි මම ඇවිදිනවා කියන එක දැනෙනවා නම් අට්ටික සංඥා වැඩිම වාසියට ගන්න වැඩි වේලාවක් ඇවිදින බව දැනගැනීමෙන් ඇවිදින්නේ. එතකොට මේටත් වඩා හොඳ තහවුරුවක් මේටත් වඩා හොඳ දුරදිග ගමන යන ගමනක් හම්බ වෙයි. ඒ නිසා වැඩිච්ච ආර්ථික සංඥාව බාධායි නම් හැරලා දාන්න. අතහැරලා දාන්න. මේ සක්මන් කරන බව දැනගැනීමට උදව්වක් වෙනවා නම් උදව්වක් වෙනවා කියලා මම අදහස් කරන්නේ මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ මම හිටගෙන නෙවෙයි ඉන්නේ මම නිදාගෙන නෙවෙයි මම සක්මන් කරන බව දැනගන්න මේ අට්ටික සංඥාව උදව් කරනවා නම් අට්ටික සංඥාවේ වාසිය අරගෙන දිගට සක්මන් කරන බව දැනගෙන සක්මන් කරන්න කියලා එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ටික වේලාවක් පරයන්ක භාවනාවේ යෙදී සිටියෙමි. සාමාන්‍ය විදිහට හුස්ම ඉහළ පහළ ගැනීමේදී ටික වේලාවකින් බෙල්ල පිටුපස රිදෙන්ට විය. ඒ ගැන වැඩි අවධානයක් නොදක්වා දිගටම පුරුදු පරිදි ආස්වාස ප්‍රාස්වාසයේ යෙදී සිටියත් අපහසුතාවය නිසා එතනින් නැගිට සක්මන් භාවනාවේ යෙදුණෙමි. සුළු වේලාවක් සක්මන් භාවනාවේ යෙදී සිටියේදී පළමු අපහසුතා සියල්ල නැති වී ගියේය. උපදේශත් දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සක්මන් කරගෙන ඉන්නකොට ඊට පස්සේ වෙන එකක් වෙනවා. ඒක කියන ඉඳ ගන්න කියලා. ඉඳ ගන්නකොට සක්මන් කරපන් කියලා. ඒ සක්මන් ගලේදී එන ලෙඩ රෝග ඔක්කොම ඉඳගත්ත ගමන් නැති වෙනවා. ඉඳගත්ත ගමන් ලෙඩ රෝග සියල්ල සක්මනේ නැති වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ හිත අපට කෙලස් ඇති කරන්නේ. ඉතින් ඒ නිසා අපි හිතුවොත් අපි දැනගත්තොත් බෙල්ල අමාරුව තියෙනවා ඒක ඇත්ත. නමුත් මේ බෙල්ල අමාරුව තියෙද්දි තව චිත්තක්ෂණයක් ඉන්න බැරිද කියලා බැලුවොත් තේරෙයි නැගිටතර පස්සේ අර බෙල්ල අමාරුව මත තියෙන සතියවත් නැති වෙනවා. ඒ නිසා බෙල්ල අමාරුව කියලා කියන්නේ සතිය හොඳටම තියෙන ලකුණ. ඒක දන්නවනම් ඒ විදිහට මේ කයේ වේදනා, කයි අපහසුතාව මතුවෙනවා කියලා කියන්නේ හිතට හිත කයට ඇවිල්ලා ඉතින් අපි ආපු ගමන් ඒක චෝදනාවක් කරන ඉරියව මාරු කරනවා. ඒ නිසා සරුවචනන්තේ පැහැදිලිව කියනවා අපිට දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැති ඉරියව මාරු කරන නිසායි කියලා. අපි වැඩිම මොනවා හරි වෙච්ච ගමන් ඒකට ප්‍රතිකර්ම විදියට ඉසිකකුණ කොට මාරු කරනවා. ඒ වෙනුවට යෝගාවචරයට කියනවා වේදනාවක් තියේදී ඉරියව නැගිටින්නත් ඕනේ. තව එක චිත්තක්ෂණයක්, තව එක උස්ම රැල්ලක් මේක දිගේ බලන්න බැරිද කියලා බැලුවොත් ඒ හුස්ම රැල්ල ඒ චිත්තක්ෂණ හුත්ත සතියෙන් ගත වෙනවා. ඉතින් අපි වෙනකොට නැගිටලා ගියාට පස්සේ අර කොහෙන් ගියාද නැහැ. ඇයි නැගිට්ටි කියලාවත් මතක නැහැ. ඉතින් ඒ නිසා මේ පැමිණෙන හැම දුකකම මේ පැමිණෙන හැම අපහසුතාවයකම සතියට පාවඩයක් වෙනවා මේක. ඉතින් ඒ කමටහන් සුද්ධ වෙන තාක්කල් ඒ යෝගාවචරය දිගටම භාවනාවේ චෝදනා පත්‍ර ලියනවා. හැබැයි ඒක දොස් කියන දෙයක් නෑ. ඒක පොඩ්ඩක් මේකේ ළමා වෘතලයක් වගේ එකක්. කමඨාහ සුද්ධ කරලා දෙන්න ඕනේ බෙල්ල අමාරු තියෙනකොට බෙල්ල අමාරු නැති වෙලාවට වැඩි සතිය තියෙනවා. මේ බෙල්ල අමාරු තියෙද්දිත් මට ඉඳගෙන ඉන්නව දැනගන්න පුළුවන්ද? බෙල්ල අමාරු තියෙද්දි තව එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්ද කියන එක විතරමයි භාවනායේ කර්මස්ථානයේ දියුණුව කියලා කියන්නේ. බෙල්ල අමාරු කියලා කියන්නේ භාවනාවට අරියාදුවක් කරගන්න බැරි දෙයක් කියලා කිව්වොත් එදින් ටිකින් ටිකටම සංසාරේ තමයි. අපි මෙතෙක් මේ පයබර වායයට හිත පිටි කරා බෙහෙත් බඳින ඉගෙන කරන්නේ. කිසිම වෙලාවක මේ තී පැමිණිච්ච දුකක එක්ක මූණ දෙන ගතියක් නැහැනේ. ඉතින් ඒ නිසා වයසට වැඩිය නාකි වෙනවා. ඔය හැම එකක්ම ඉන්නේ සතිය තියෙන නිසා නැත්නම් සතිය තමයි මේ පේන්නේ කියලා. මේ පැමිණිච්ච දුක, පැමිණිච්ච බෙල්ල අමාරුව, ඒ බෙල්ල අමාරුව දිහා හොඳට විනාඩියක් හිටියන නැත්නම් තව පොඩ්ඩක් බැලුවා නම් බෙල්ල පොඩ්ඩක් උස්සපු ගමකට නැති වෙනවා. බිල්ල උස්සන්නේ ඉතින් ආයෙ වෙනම ඇපිල් කෝට් එකට යන්න ඕනේ නෑනේ. ওই නඩු උසාවියේම අහන්න පුළුවන් ඒ නඩුවත්. මේ පාත්තල තියෙන බිල්ල පොඩ්ඩක් උසලා බලන්න. එදිට වේදනාවින් වෙනවා. අන්න ඒ වගේ පරිේෂණ ටික කරන්න තමයි පැකිලෙනවා නම් පැකිලෙන එකට හේතුව ඉතින් තොරතුරු දන්නේ නැතිකම. ඒක ගෝලයාගේ දෝෂයක් නෙවෙයි ගුරුන්නාථගේ දෝෂේ. ඒකටයි මේ කමටහන් සුද්ධ කරන්නේ. අනිත් දවසේ බලන්නට මේ වේදනාව තියේදී ඒකම බලන්න ඉතනම ආපු යකා එතනම එළවනවා මිසක්කා නැගිටලා ගිහිල්ලා සක්මන් කරන්න ගියා කියලා කියන්නේ අපි ප්‍රශ්නේ පැන යාම. මෙතෙක් අපි නා කියලා තියෙන ওই ප්‍රශ්නෙට. එනකොට ප්‍රශ්නයක් එහා පැත්තෙන් දාලා යනවා. ඉතින් කවදාකවත් කොන්ද හැදෙන්නේ නැහැ. කවදාකවත් පෞරුෂත්වයක් හැදෙන්නේ නැහැ. කවදාකවත් චරිතයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඉතින් බුදුජානනාංශ අපිට කියනවා ඒ පැමිණි දුක් පැණි රහයි කියලා එකක් තියෙන සිංහලයේ වචනය. මොන හරි දුකක් ආව නම් ඒ හොඳ ගැඹුරකට යන්න හදා. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී සතියෙන් ඒක මේ චිත්තක්ෂණයක් ඉවසන්ඩ විසලා බලන්න බෙල්ල අමාරු නම් බෙල්ල ඒකට කියන්නේ බොඩි නොලෙජ් කියලා ඇඟෙන් අහන්න දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. එයා ওই විදේශීය විදේශඥයෝ කවුරක්වත් ඕනේ බෙල්ල ගෙලින් කරපන්කෝ. දැන් අපි වලිගෙ වාඩුණයි කියලා හිතන්නේ ඉතින් වලිග ගසා දාන්න නැගිටපුවම ඉවරනේ ඕකයි. Tamange වලිගොන්නේ වාඩිලා ඉන්නේ. දැන් රිලවුන්ට ඕක වෙනවා. රිලව ওই විදේශඥයෝ ගෙන්නනවා ඒ වලිගෙ උඩ වාඩිලා හිටියයි කියලා. නැගිටලා වලිග ගසා දාලා ඉඳ ගන්නවා. ඉවරයි. මුගව දෙනෙක් වඩලා ඉන්නේ තමන්ගේ වලි කොඩිති රිද්දෙනවා. ඒකට කවුරු කිව්වත් අහන්න බෑ. නැගිටලා පොඩ්ඩ වලි ගෙලියට දාලා වාඩි වෙන්න. බෙල්ල පාත් කරන වන්නවනේ බෙල්ල කෙලින් කරගන්න. අන්න වගේ දේවල් වලට අපිට විශාල වෙනස්කම් කෙරුවොත් අපිට අර ප්‍රශ්නේ තියෙන සරලකම තමයි ළඟ තියෙන උත්තරේ පැත්තක තියෙද්දි විශාල උත්තර හොයන්න යනවා. ඒකෙන් සිංහලයා විනාශ වෙලා තියෙනවා. සිංහලයේ තියෙන සියලු හැකියාවන් සහ සියලු ප්‍රභවතියෙදී අපි විදේශත් විදේශඥ හොයනවා. ඊයකා කරන්නේ මොකද්ද? අර හම්බෙන සල්ලි ටිකෙන් කාලා මේකේ කක්ක කරලා යන එක විතරයි. ඒවට කියන්නේ පොහොර ආධාර කියලා. විශේෂඥ ආවම ඒ සල්ලි ටික හොඳට කනවා. සත්ත පහක අපිට වැඩන්නේ. අර කක්ක කරන ටිකේ පොහොර ටික විතරයි අපිට තියෙන්නේ. විදේශ ආධාර කියලා කියන්නේ විදේශ පොහොර ආධාර. උගේ කක්ක ටික විතරයි. අපිට මොකට කායිකවත් උපදේශයක් බෙල්ලට දෙනවා නේ බෙල්ල කෙලින් කරපං. කෙලින් කළා දා චිත්තක්ෂණයක් හිටපං. ආහනෝ ටික තමයි අපි මේ දවස් පහක් හයක් එක තැනක තියාන කණ්ඩු බොණ්ඩ දීලා පැදුරක් කියලා බුදියන්න දීලා උගන්වන්නේ ඕකට කිඳිරි ගන්න දෙයක් නැහැ. ඕකට Taman තුරුමයි උත්තරේ තියෙන්නේ. අපි ඒක කට්ටියම එකතු වෙලා ලෝකේ තියෙන ලොකුම වැඩේ විදිහට අපි ළඟ තියෙන දැනුමෙන් අපේ උත්තර හොයන්න ගියාම අපි යනකොට යන්නේ චෝදනා කරන තත්ත්වක ඉඳලා නෙවෙයි. ඉල්ලී මිල්ලන තත්ත්වක නෙවෙයි තියෙන අපි ළඟ තියෙන හැකියාවල් ප්‍රසිද්ධියේ ප්‍රයෝජනෙට ගන්න. ඒ වගේම අපි අපිකේක්නාගේ යෝජනත් ක්‍රියාවත් කරලා බලන්න. ඒක නිසා බෙල්ලේ වෙලා ආපු වෙලාවක පැමිණි දුක් පැනිරහයි එහෙම නැත්නම් සිර දෙව් දුකේට වැඩියා කියලා මේ සතිය නේද මට මේක පෙන්ලා දෙන්නේ කිය ඒක දිගියම යන්නේ එතකොට බෙල්ල කෙලින් කරගෙන ඒක මේ නිවාරණය කිරීම විද්‍යාව මාරු කිරීමකින් තොරව කරන්න පුළුවන් දවසේ තීරණාට පස්සේ තමයි තමන්ගේ කර්මස්ථානාචාරිවරය වෙනවා ගරු ස්වාමින් වහන්සේ පර්යංකේ වාඩි වී සිටින එක වේලාවකට මස්පිඩු තද වෙන ස්වභාවයක් දැනේ. සක්මණේ ඉඳ පර්යංකයට ගිය විට ඒ තද වෙන ගතිය නොදැනී හුස්ම කෙටි හුස්මක් සහ දීර්ඝ හුස්මක් වශයෙන් දැනේ. නමුත් ආස්වාසය වදින තැන නොදැනේ. මෙයින් ඉදිරියට යෑම සඳහා යම් උපදේශක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින අතර ගරු ස්වාමින් වහන්සේටද නිදුක් නිරෝගී නිර්වාණයට යෑමට ලැබේවා. ඔය ඉස්සලකේ තියෙන බෙල්ල අමාරුවක් මේකේ තියෙන මාස්පිරු තද වෙනවා කියලා. ඒ නිසා වාඩි වෙලාම සක්මන්ට යන්නේ නැතුව මේ මාස්පිරු තද වෙන බව දැනෙන්නේ සතියෙන් හිටියොත් විතරනේ. අපි ඔය කවුරුත් එක්කයි වරුවක් කියලා කියලා ඉන්න වෙලාවේදී ටෙලිෆෝන් කරගෙන ඉඳදී කවදාකවත් ඕවා දැනෙන්නේ නැහැ. ටෙලිවිෂන් බල බල ඉඳදී පත්‍රය අහගෙන ඉඳදී එන්නේ නැහැ. ඒ මොකද හිත පිටනේ. හිත ආවොත් කයට මේ කයේ තියෙන කැක්කුම් පෙපුරුම් දැනෙනවා. ඉතින් අපි ඒක මගාරවලා අපි කියනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙන්නේ කියලා බුදුහාමුදුරු ගාවට ගිහලා මල් ටිකක් දීලා පොඩි කණුදිනුවක් දාලා බලනවා මේ මල් ටික තියාන බැරිද මට දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙන්න. මම දාන ටිකක් දෙන්නම් ඒකෙන් බැරිද දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙන්න. මං තියා ලාවට වගේ සිල් රකින්නම් බැරිද හැබැයි වේදනාව නම් බෑ. මේක මස්පිරු තද වෙන්නේ නැතුව පුළුවන් ද කියලා අහනවා. නිවන් දකින්න. අනේ බුද්ධ ඥානාචාර දුෂ්කර ක්‍රියාවම නොකර හිටියා නම් උන්දත් කියයි පැන්ඩෝල් පෙත්තක් බීලා බලන්නකෝ කියයි. බාහම් ටිකක් ගාලා බලන්න බුදුරජාණන්සේ කවදාකවත් කට අරින්නේ නැහැ. රජගෙදරින් බැහැලා දුෂ්කර ක්‍රියා කරනකොට කොහොම හිතින්නේ නැද්ද? අනිතික මේ මත් පිළිතද වෙනවයි කියන එක ඉතින් ඔච්චරම නරන දෙයක් නෙවෙයිනේ. මේ අපි යන ගමනේ. නිසා හොඳට මතක තියාගන්න ඉස්සලා කෙනාගේ වෙල්ලිය අමාරුව අපේ වෙලාවේ මේ කෙනාගේ මස්පිරු තද වෙච්ච වෙලාව හොඳට සතිය ලැබිලා තියෙනවා. අපි සතියට කොච්චර බයද සතියට සතියට කොච්චර බයද සතියට කොච්චර බයද වර්තමාන මොහොතට කොච්චර බයද කියලා බලන්න. ප්‍රශ්නේ ළඟට එන්න ඉස්සලා වෙන ඉරියව්වකින් මේ පය බර වායට මේ ඉත මේ පිටි කරහය බෙහෙත් බඳිනවා වගේ ඉසිකක් කොට කොට්ට මාරු කරනවා වගේ ගෙදර හිටපම ඔක කරතයිනේ ඒකයි අපි ගෙදර යන්න කැමති මෙහින්දදී කරන්න දෙයක් නැහැ මේ ඉතින් පුළුවන් නම් කම බැන්නම් කම ඒකමයි කරන්න වෙන්නේ ඒ නිසා ඉස්සලා කිව්වෙකනාගේ උත්තරමයි මම මේ කියන්නේ භාවනා කරනකොට යම් වෙලාවේ ශාරීරික සංවේදනාවක් තදවීමක් කැක්කුමක් පිපුරුමක් ආවනම් හොඳට බලන්න මේ සතිය නිසා වෙච්ච දෙයක් නෙවෙයි නැත්නම් සතිය නිසායි මම මේක දන්නේ කියලා ඒක සතියේ ආනිසංශයක් විදියට එලඹ සිටි ගතියක් විදියට සතියෙන් ඇතිවෙච්ච ප්‍රනීත භාවයක් විදියට දකිනවනම් ඕකමයි ලෙඩසුව කරන ගතිය. එයම ශාරීරිකට සියල්ල සුව කරන්න පුළුවන්. අපි කරලා තියෙන දොස්තර කෙනෙක් ගාන ගිහලා බේත් ටිකක් බීලා ඒක නැති කරගෙන වෙන පිස්සුවක් කියලා කියලා ඉන්නවා. ඒ නිසා වේදනාවක් ආවනම් ඒක භාවනායේ සතිය පිහිටපු අවස්ථාව කියලා මම කියන්නේ අසීමිත වේදනාවල ගොඩක් විඳින්න කියලා. මම කියන්නේ මේට වැඩිය පොඩ්ඩක් විඳින්න ඉගෙන ගන්න කියලා. එච්චරයි. මම මහ ලොකු දෙයක් කියන්නේ නැහැ. සතියේ යනවනම් අනිවාර්යයෙන්ම වේදනාව වැඩි වෙනවා. ඒක සරුවචනංශ උපමාවකට දීලා තියෙන්නේ. තුවාල එකට බෙහෙත් දාන තුවාලේ පෑදුවාට පස්සේ වනමුකේ පෑදුවාට පස්සේ රිදෙනවා. එහෙම වනමුක පාදන්නේ නැතුව බෙහෙත් දාලා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා වණමුගේ පාදනකොටම අමාරුයි කියලා කෑ ගහන දුරණික පටන් අරගත්තොත් බෙහෙත් ටික දාන්න තම වෙන බෙහෙත් වදින්නෙත් නැහැ. ඒ නිසා සතිය පටන් ගන්නකොට ඔයගේ හිත පොඩ්ඩක් වික්ෂිප්ත වෙන ගතියක්, කයේ නුරුස්නා ගති වගේක්, එහෙම නැත්නම් අසහනකාරී ගතියක් එනවා. සිංහල බෙහෙත් ටිකක් බීලා බලනකොට පළවෙනි බෙහෙත් පන්තියේ කොහොමද ලෙඩ වැඩි කරනවා. ඒකේ ඉංග්‍රීසි වේදකෙම නෑ, සිංහල වේදකෙම ප්‍රසිද්ධ කාරණාවක්. ඒ කියන්නේ බෙහෙත් අහලා ඒ නිසා මේ දෙන්නටම කියන්න තියෙන්නේ දැන් වැඩි එකටගෙන යනවා. මේ විඳ ගන්න පුළුවන් දේවල් වලට අනවශ්‍ය මේ ප්‍රශ්න නගන්න නැතුව අදිෂ්ඨානේ මේකට ලෑස්තිලා යන්න මේක භාවනායේ දියුණුවක් වශයෙන් සලකලා එතකොට Taman ওই රචනෙම ලියාවි ওই විදිහට ලියන එකක් නැහැ. ඔයිට වැඩි හැකි සංඥාවෙන් ලියාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව වාඩි වී සිටිනා විට ඉන්න ඉරියව්ව ගැන වැටහීමක් ලැබුණි. උඩුකයට සිත පිහිටවීමේදී ආශ්වාසය පපු ප්‍රදේශයෙන් දැනිනි. සමහර අවස්ථාවලදී නාසයේ මුලටත් දැනිනි. ප්‍රාශ්වාසය නාසයේ කෙළවරින් උණුසුම පිටවෙනවා දැනිනි. ඒ වාගේම නිතර නිතර සිත පිට යෑමද දනි. නැවත මූල කර්මස්ථානයට සිත ගැනීමට උත්සාහ කරගනිමින් භාවනාවේ යෙදුණෙමි. සක්මන් භාවනාව ඉරියව්වට හිත තැබීමෙන් පසු වම් පාදයේ ඉදිරියට ගන්නා විට පාදවල නැමීම් දිගහැරීම් නිරීක්ෂණය කළෙමි. වම් පාදයේ ඉදිරියට ගැනීමට උත්සාහවත් වන විට දකුණු කකුල ශරීරයේ බර සම්පූර්ණයෙන්ම ගැනීම නිසා වම් කකුල සැහැල්ලු වීමකින් ඉදිරියට යෑමක් දැකගතිමි. ඒක ඒ ආකාරයෙන් දකුණු වම වම දකුණ පියවර ඉදිරියට යෑමක් දැකගතිමි. ඒ අතරදී යටිපතුලට දැනෙන ස්පර්ශය රළු මෘදු භාවය නිරීක්ෂණය කළෙමි. ගරු ස්වාමින් වහන්ස මෙහි යම් දෝෂයක් ඇතිනම් එය පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේකේ අර පළවෙනි වාක්‍යයේ තියෙනවා මගේ ඉඳගෙන කරන පරියන්කේදී මට ඉඳගෙන ඉන්න බව වැටහුණයි කියලා. ඒක හිතා ගන්න පුළුවන් තාම වේදනාවක් ඇවිල්ලා නැහැ. තාම වෙන චෝදනාවක් නැහැ. මගේ කයට හිත ආවයි කියලා. මේක නිවන් දකින්නට වැඩිය වටින වැඩක්. කොයි වෙලාවක හරි ඉඳගත්තට පස්සේ මගේ හිත දැන් කයට ආවයි කියලා මේ දැනෙන දේ හිත පිට ගිය දේෙන් වෙන් කරලා අඳුර ගන්නවා කියන එක නිවනම තමයි. ඒ නිසා මේ ලියන වාක්‍ය දැන් මම ඉඳගත්තා මට තේරුණා මම දැන් ඉඳගෙන ඉන්නවා කියලා. මෙන්න මේ වෙලාවේ හිත මුද්‍රජානංශ කියන මේක හිතට හොඳට අල්ලගන්න කයට හිත ආපු වෙලාවේ හැදී. මේකට කියනවා පල්ලංකම් ආභුජිත්වා කියලා. පළඟ බැඳලා වාඩිලා ඒ හිත කයට ආපු වෙලාවේ ඒක ආභෝග කරන්නයි කියලා. මගේ හිතයි කය එකට තියෙනවා. මොකද සංසාර කවදාකවත් ඔය දෙ වෙන්නේ නැහැ. ඔළුව කොහෙද? කඳ කොහෙද? ඔළුව හිත කොහෙද? කය කොහෙද? එතන පුත්තජනයගේ කොයි විලාකාරී මේ දෙන්න එකතු වෙච්ච වෙලාවක විශේෂයෙන්ම තේරෙනවා මගේ කයට හිතාව. අන්න ඒ චිත්තක්ෂණය ආභෝග කරන්න කියනවා. හිතින් ගන්න කියනවා. ඕනේ අවුල් වෙච්ච වෙලාවක බලන්න අම්මා මැරිලා, එස ගිනියලක නැහැ, දරුවෝ මැරිලා. ඔය කොච්චර જાති වුණත් හිතට කයට හිත කයට ගන්න පුළුවන්. එතකොට අර ගත්ත වෙලාවක තියෙන සිහියෙන්, ගත්ත වෙලාවක තියෙන ආඩෙන්, ගත්ත වෙලාවක තියෙන ලාංඡනයෙන් බැලුවොත් අම්මා මැරුණා කියලා ප්‍රශ්නේ නැහැ. දරුවා මරනවා කියලා ප්‍රශ්නයක් නැහැ නේ. ගෙට ගිනි ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ නේ. මේ කයට ගන්න පුළුවන්. ඒකට පේනවා මේ කයට හිත ගන්න පුළුවන් ගතිය නැති කරන්න කිසිම අකුසලයකට බෑ. අපි ඒක දන්නේ නැහැ. ආපු වෙලාවේ ඒක ආභෝග කරලා නැහැ. ආපු වෙලාවේ ඒක දැනගෙන නැහැ. ඒ නිසා අපි පිටගිය දේවල් ගැන කතා කර කර ඉන්නවා. ඒ නිසා ඕනම කෙනෙක් ඇවිදිනකොට මම ඇවිදින බව දන්න වෙලාවක් හිතන්න. නිවන කියලාම හිතන්න. ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දන්න වෙලාවක් හිතන්න. නිවන කියලාම හිතන්න. ඒක හුතුවට හිතට වද්දා ගන්න. බත් කන වෙලාවේ බත් කන බව දන්න වෙලාවක් හිතන්න. දත්ම දින වෙලාවේ දත්ම දින බව දන්න වෙලාවක් හිතන්න. ඒක හොඳට හිතට වද්දා ගන්න. හිතගෙන ඒක දැනගත්තත්, ඉඳගෙන ඒක දැනගත්තත්, බත් කන එක දැනගත්තත්, දත්ම දින ඔක්කොම එකයි. සතිය එළඹිච්ච වෙලාවේ මොන ඉරියව්වේ හිටියත් එකම රසේ. විමුක්ති රසේ. දන්න මනුස්සයාට ඕක නැති කරන්න මොනම කෙලෙස් කරත් බැරි බව තේරෙනවා. ඒ තියේදී උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි කොච්චර චෝදනා කරමින් ඉන්නවද? අනේ මට භාවනා කරන්න වෙලාවක් නෑ. අනේ මට සතිය එළඹ සිටින්නේ නෑ. අනේ මට සද්දයක් ඇහුණා. අනේ මට වේදනාවක් ආවයි කිය. ඒ නිසා බුදුජානනාතිකෝ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා නිශීදති පල්ලංකං ආභුජිත්වා. මේ ආභුජිත්වා කියන වචනේ කයට හිත ගත්තට පස්සේ ඒ බව දන්නකම එතන තමයි බුදුරජාණන්සේගේ පළවෙනි කමඨාන. කය හිටගෙන තියෙනවා නම් හිටගෙන තියෙන බව දැනගන්න. දැනගන්න පුළුවන්. ඒක මේ මේ වයසක්වත් භාවනාවක්වත් ඩිග්‍රී එකක්වත් මොකක්වත් ඕනේ නැහැ. ඇවිදින බව ඇවිදින වෙලාවේ දැනගන්න. යථා යතාව කායෝ පනීතෝ හෝති තත තතනම් පජානති. යම් යම් ආකාරයක කය විසිරී තියෙන්නේ ඒ ඒ ආකාරය දන්නවනම් ඕක තමයි භාවනාවේ. ඕකට මම කියන භාවනාවේ ඕක නිවනමයි. අපි කටයුතු කරන්නේ මේ ශරීරයට නොදකින් කියාගන්නේ. මේ ශරීරයට ද්වේෂ කරගන්නේ. වර්තමාන මොහොතට ද්වේෂ කරගන්නේ. කොයි වෙලාවක හරි වර්තමාන මොහොතට කය ඇවිල්ලා ඒක අනෙක් නන්නත්තර වෙච්ච හිතවිලි වලින් වෙන් කරලා මේ වාක්‍ය වගේ කියන්න පුළුවන් නම් තමගේ හැම හැකියාවක්ම යොදන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නේ කොහොමද? දැනගත්තා මෙන්න මෙහෙමයි. හිතගෙන ඉන්නකොට හිත ඉන්න බඳගත්ත මෙන්න මේ ඕනම ලෝකේ කෙනෙකුට කියන්න කියන්න බෑනේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බය වැටෙච්ච ආකාරය කාටවත් කියන්න බෑ. හැබැයි ඒක දන්නවා. ඒක අත්දකින්නවා. හෙලි කරන්න බෑ. ඒ තරම්ම ගැඹුරුයි. ඒ තරම්ම පරමාර්ථ ධර්මයක් මේ කතා කරන්නේ. ඒකේ හෙලි කරගන්න බැරි උණයි කියලා අගේ අඩු වෙන්නේ අහගෙන ඉන්න එකන දන්න මේ මනසට වැටහිලා තියෙනවායි කියලා. ඒකේ හෙලි කරන්න ගන්න උත්සාහයට අපි කියන්නේ හුරතලේ කිය. බබෙක් නිකන් කියන්න උත්සාහ කරනවා දන්න වචන වලින් කියවෙන්නේ නැහැ. හැබැයි ඒක දෝෂයක් නෙවෙයි. ඒ නිසා කොයි වෙලාවක හරි බලන්න වාඩි වෙලා දැන් මම වාඩි වෙලා ඉන්නවා. ඒක වැටහෙනකොට ඒක කාටද කියන්න උත්සාහ කරන්නේ නැත්නම් ඒක වටිනාකම නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඇවිදිනකොට දැනගන්න ඇවිදිනවයි කියලා. හිත දත් මදිනකොට දන්නවා දත් මදිනවයි කියලා. බත් කනකොට දන්නවා බත් කට දන්නවයි කියලා. ඒකේ වார்த்தාවට ඇතුල් කරනවා නම් කමඨාන් වார்த்தාවට පැහැදිලිව පේනවා මෙහා ත්‍රි හේතුක ප්‍රතිසන්දි මෙහාට දසපාරමිතා පිරලා තියෙනවා කියපු ගමන් ටක් ගාලා අල්ලනවා. හරි තින්ට පොන කඩදාසියක තින්ත ටිකක් දැම්ම වගේ අල්ලනවා. එහෙම නැත්නම් මෙයා කියන මම ගෑනු කෙනෙක් නේ ස්වාමීන් වහන්සේ මම කතෝලික කෙනෙක් නේ ස්වාමීන් වහන්සේ මට අරක නැහැ නේ ස්වාමීන් වහන්සේ මට මේක නැහැ නිසා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බදාන ගන්න බෑ කියලා. දින කණපින්දන් සේරම මේ කමඨාන සුද්ධ විල නැති නිසා වෙන දෙයක්. ඒ නිසා මේ ලියුපෙකන ගෙන්න උද ඉස්සරහට සභාවට. කැමැතිද මේ ලියුපෙකන අත උසන්? කියෝ බලන්න මේ ඉඳගෙන හිටගෙන ඉන්නකොට ඉඳගෙන බය වැටෙච්ච ආකාරය අනික් අයට පොඩ්ඩක් ওই මයික් එක දෙන්නකෝ. මේක නම් තියෙන්නේ. එන එන්න වෙනවා ඉස්සරහට උතෙන්. ඉඳගෙන ඒ වාක්‍යයක් කියවන්නකෝ. නැත්නම් අනම්මනම් කතා කරනවා එතකොට මට බයින් හිතෙනවා. ඒ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බය වැටහීම අනික් අය වෙනුවෙන් පොඩි පාපෝච්චාරණයක් කරන්න බලන්න. hina වෙන්න කියලා නෙවෙයි කිව්වේ කියන්න කියලා. එක්සානස මේ ඒ ඉරියව්ව මොකද්ද ඉන්න විදිය ඒක තමයි වැටහීම මට ආවේ. හරි ඒ ටික තියෙනවා ලියුමේ මම කියන පොඩ්ඩක් තව දෙන්න කියලා අපිට තව මේක පිළිබඳව විස්තර ටිකක් ඒක පිළිබඳව විශේෂණ පද ටිකක් ඒක පිළිබඳව විස්තර විභාගයක් මේ අනික් කට්ටියගේ ඇස්සරෙන්ද සනස දැන් කකුල් අතපය කොයි විදියද කොයි ආකාරයෙන්ද තියෙන්නේ කය කොයි ආකාරයෙන්ද තියෙන්නේ අත මන් තියාගෙන හිටියනම් ඒ ඒ එය තමයි ඉරියව්ව කියලා මම මෙහෙම කියන්නේ මම ඉඳගෙන ඉන්නකොට මම හිටගෙන ඉන්න බවෙන් මෙන්න මේ මේ විදියට වෙනස් වෙට උනා කියලා කිව්වොත් කොහොමද කියන්නේ එහෙමයි කොහොමද කියන්නේ? ඉඳගෙන ඉඳගෙන ඉන්නා බව තමයි දැක්කේ ඊට පස්සේ. හරි ඒක තේරෙන්නේ ඇයිම කිව්වට ඔක අනික කෙනෙකුට කියන්නේ මම හිටගෙන ඉන්නකොට නම් මට බර වැටෙන්නේ දෙපතුල් දෙකට. දැන් බර වැටෙන්නේ කොහටද? මම ඉඳගෙන ඉන්නකොට මගේ ශරීරයේ පිටිපස්සට තමයි දැනුනේ. එතකොට මම ඇවිදිනකොට අත් දෙක මෙහෙමයි තියෙන්නේ. මගේ දැන් අත් දෙක තියෙන්නේ මෙහෙමයි. අර අර හිටගෙන ඉන්න එකට සාපේක්ෂව ඇවිදිනකට සාපේක්ෂව කියමනේ තමයි අපි මේ සාපේක්ෂතාවයේ හරහා තමයි මේ දැනුම අපි sannivedanaya කරන්නේ. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා පොත ලියනකොට කිව්වා මං ආශ්වාසය කරනකොට සමානලට කියනවා නාසිකාග්‍රේ සීතලක් වැටුණා. එතකොට එයාට තේරෙනවා නම් මේක ප්‍රශ්වාසය නෙවෙයි කියලා ලොකු දැනුවන්නේ. ආශ්වාසයලයි ප්‍රශ්වාසය නෙවෙයි. දැන් ඉඳගෙන ඉන්නකොට කාට හරි වැටෙනවා මම ඇවිදිනව නෙවෙයි කියලා. ඉඳගෙන ඉන්නකොට කාට හරි වැටෙනවා මම හිටගෙන නෙවෙයි කියලා. ඒ වැටහීම අපි සාපේක්ෂව කියනවා හිටගෙන ඉන්නකොට මට බර වැටෙන්නේ අතන. කකුල් දෙක මෙහෙමයි. දැන් මම ඉඳගෙන ඉන්නකොට මට බර වැටෙන්නේ මෙතන. අත් දෙක මෙහෙමයි. හුස්මෙද වම දකුණේද කියලා අන්නේ විස්තර ටික කිව්වනම් නිවන් දකින්නවා කියන කෙච්චර අමාරු නෑ. ඒකේ මම දන්නේ මම මෙහෙම කිව්වට මේක sannivedයට වෙනවද කියලා. ඒ නිසා අපි නිදා ගන්න කියන්න ගන්නවා. නිදාන ගියාට පස්සේ අපි දැනගන්න එපා මම දැන් ඉඳගෙන නෙවෙයි මං හිටගෙන නෙවෙයි මං ඇවිදිනවා නෙවෙයි. කොහොමද දැන් නිදාගෙන ඉන්න බව? ඒතර දැන් ওই කියපු විස්තර ටික හරහා කියන්න බලන මගේ ඇඟ හරහා වෙලා තියෙන්නේ. මගේ මේ ඇලේ මට බර වැටලා තියෙන්නේ. එහෙම නැත්නම් මං උඩු බැල්ලෙන් ඉන්නේ. ඒතර බර වැටෙන්නේ මෙහෙමයි. කියලා මේ ස්පර්ශ වෙන තැන ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න ඇවිදින ඉඳා ගන්න හැටියට වෙනස් වෙනවනේ. අන්නේ ටික විස්තර කරා නම් කවුරුවත් කියාවිද එහෙම නැහැ කියලා. දෙවියෙක් කියයිද අපිට කියන්නේ නැහැ. උඹ එහෙම නෙවෙයි හිටිය කියලා. බ්‍රහ්මෙක් කියයිද කාට කියන්න පුළුවන්. ඒකනේ පරම සත්‍ය කියන්නේ. ඒකනේ කියන්නේ අත්පනා පිට සත්‍ය කියලා. ඒ නිසා ඉඳගෙන ඉන්නකොට මට ඉඳගෙන ඉන්න බාට වැටුණා. ඊට පස්සේ දෙන්නේ එක වගකීමයි නිවන් දකින්න තියෙන්නේ. ඉන්නේ ඉන්නේ ඉතිව්වේ ඒක දැනගත්තාට නිවන්. එහෙමයි සන්නස දැන් ඉරියව් මාරු කරනකොට නිදාගෙන ඉන්නකොටත් ඒ නිදාගෙන ඉන්නවා කියන එක ඒ ඉන්න පැත්ත හැටියට උඟක් වෙලාවට වැටහීමක් එනවා. ඒ නිදා ගන්නකොටත් ආස්වාස් ප්‍රාස්වාසය ගැන මෙනෙහි කරනකොට ඒකත් වැටහෙනවා. ඒක පුළුවන් තරම් වார்த்தාවට දාන්න. ඒක liverලා ඊටාම සුන්දර තැනක්. ඒ වගේම ඊටාමත්ම ඕජාව තියෙන තැන බුදුරජාණන් සඳහන් කරනවා ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යන ඉරියාපත සංදි. ඉඳ හිටගෙන ඉඳලා ඉඳ ගන්න හැටි. ඉඳගෙන ඉඳලා හිත ගන්න හැටි විස්තර කරන්න පුළුවන් නම් ඒකට සම්පජඤ්ඤය කියලා කියන්නේ සතිය නෙවෙයි. සතිය කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. ඉඳගෙන ඉලා හිත ගන්නකොට ඒ ඉරියව්වේ මේ ඊටවට මාරු වෙන හැම ජවනිකාවක් ලස්සනට කියන්න පුළුවන් නම් things lighting of time කියලා. හරියට කාටුන් චිත්‍රයක් වගේ මේ වෙනස් වෙන එක දකින්නවනම් ඉඳගෙන ඉලා හිටගත්තයි කියලා සතිය කැඩෙන්නේ නැහැ. ඉඳගෙන ඉඳලා ඉඳගත්තයි කියලා සතිය කැඩෙන්නේත් නැහැ. දැන් අපිට එහෙම නෙවෙයි වතුර දහහක් ඇදලා කලිය බින්ද වගේ ඉඳගෙන නැගිටපුවා ඕන් සතිය ඉවරයි. ඊට පස්සේ ආයෙ තටමනවා වෙනමම ගිහිල්ලා සක්මයි. නෝන්ද ඉරියාපත සංදිස්ථානේ බල නැගිටිනවා නම් අර පටලගත්ත තැනි. දැන් මං හිතියේ මෙහෙමයි. ඔන්න මං නැගිටින්න හිතනවා. ඔන්න මං නැගිටින්න හැටි කියලා ඒ හැම අංශුවක් ඒවට කියන්නේ ඉරියාපත සංදි කියලා කුඩා අණු කුඩා කොටස් ටිකක් දිහා බලන්න නැගිට්ටොත් SMS එනවා නිකම්ම. slowly, mindfully, silently. වැඩේ වෙනවා නිකන් නැවතිල්ලේ සද්ද වෙරන්න බෑ. සද්ද වුණා නම් ඒ කියන්නේ සටපඩ. සතියේ ඒතර යෝගාචර මේ ඉඳගෙන නැගිට්ටයි කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි හිතනවා ගෙදර ගියයි කියලා. භාවනා මධ්‍යස්ථානෙන් ගෙදර ගියයි කියලා. ඒත් ඔය මෝඩයා හෝ මෝඩියම නේතනත් ඉන්නේ. පරිසරය වෙනස් වුණාට සත්‍ය කැඩෙන්න ඕන ගමන් නැහැ. අපි මෙහෙදී අල්ලලා දෙනවා. අල්ලලා දීලා කියනවා අරගත්ත එක ඉරියව මාරු වෙන වෙලාවේ ඉරියව්වේ අල්ලලා ඉරියව මාරු වෙන වෙලාවේ අල්ලන්න කියලා. ඉරියව්ව ඇල්ලීමට සතිය කියලා කියනවා. ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන වෙලාවේදී ඉරියාපත සංධිවල පවත්තර සතියට කියනවා සම්පජඤ්ඤය කියලා. සතිපට්ඨාන සම්පජඤ්ඤ පබ්බේ තියෙන්නේ අත දිගානකොට නවනකොට ඉස්සර බලනකොට පැත්ත බලනකොට කතා කරනකොට ඒන පුංචි පුංචි ඉරියාපත සංධිවල හොඳ වෙනසක් සහිතව බලනවා. ඉතින් මේක තේරුම් ගන්න මේ කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව තේරුම් ගන්න. ඒක හරිම ලස්සන වැඩේ. මේ නාකින්ට වැඩිය පොඩි උන්ට ටක් ගන්නකොට තේරෙනවා. සතිපාසලට ගිහිල්ලා කාටට කිව්වොත් එහෙම හරි ඔක්කොම විනාඩි 5කට වාඩි වෙලා මම දැන් මොනවත් කරන්න නැතුව ඉඳගෙන ඉන්න බව දැනගන්න කියලා ඉතින් කෑ ගහනවා දඟලනවා අනම්මනම් කරනවා ඒක ඉතින් අහන්න දෙයක් නැහැ නෙමෙයි නාකිත් මෙහෙම නම් පොඩි ගැන කොහොමද කතා කරන්නේ ඊට පස්සේ ඇහුවොත් එහෙම කොහොමද දන්නේ කියලා කියන කියමන මේ ළඟදී මට ලියුමක් එවුවා අවුරුදු 7ක කෙල්ලක් මේ මෙල්බන් වල ඉඳලා ඉංග්‍රීසියෙන් ලියන්නේ අනේ ස්වාමීන් වහන්සේ මම එක දවසක් ගියා සතිපාසලට මෙල්බන් වල හරි ලස්සනට කරනවා මෙල්බන් වල. ගියාට පස්සේ මේ සතිය කියන එක මට කියලා දුන්නා. ඊට පස්සේ මම ඉඳගෙන ඉනකොට ඉඳගෙන බා දැනගන්නේ කිව්වා. මට මේ රැයට නිහින් බය වෙනවා ස්වාමීන් වහන්සේ. ඒකේ දේවල් වෙනවා මට හරි කරදරේ මම ඊට පස්සේ නිදාගත්තා කිව්වා සතිය. මට හොඳට තේරුණා කිව්වා. දැන් බය වෙන්නේ නැහැ මොනවත් පේන්නේ නැහැ. යටින් লীලා තියෙනවා. මට නිින්ද ගිල්ල තියෙන බව දැන් මම දන්නවලු. කාටද පුළුවන් දැනගන්න නිඳ ගියාට පස්සේ මට දැන් නිඳ ගියයි කියලා. ඇත්ත කියනවද නැද්ද මන් දන්නේ අවුරුදු 7ක කෙල්ලක් ලියන්නේ. නිදාගත්තට පස්සේ මන් දැන් දන්නවලු මම හිතන මට නිඳ කියලා තියෙන්නේ කියලා. අපි දන්න විදිහට නිඳ ගියාට පස්සේ දැනගන්න බෑ. ඒක නිසා මේ අද්දකිය හැකි අස්පනා අපිට මේ තියෙන දේ ප්‍රකාශ කරන්නේ නැතිකම තමයි සංසාරිකය. ඒ දේ විස්තර කරන්නේ ඉඳගත්තාම ඉඳගත්තු බව සාතික කරන්නේ කොහොමද? ආස්වාස කරන වෙලාවේ ප්‍රසවාස නෙවෙයි කියලා දන්නේ කොහොමද? ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? ඕන ටික විස්තර ලියන්න. එතකොට මම හිතනවා දෙවෙනි තුන්වෙනි දවසේ වලට බොහොම ඉක්මනට අපිට යන්න පුළුවන් මේ ගමන. හොඳයි. සන්නස ඒකේ දෙවෙනි සක්මනේ කොටස. සක්මනේත් විස්තර තියෙනවා මේ විදිහට සක්මන් කරන වෙලාවේ යම් විදිහට Taman දන්නවන් දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ පතුලටයි බර වැටෙන්නේ කියලා ඔයින් එහාට මොකක්වත් නැහැ සක්මනේ 100 100ක් වෙලා අකුල් ලැබෙනවා කොච්චර වෙලා ඒක කරන්න පුළුවන්ද බලන්න මේ මේ තියෙන්නේ බර වැඩලා තියෙන්නේ පස්සට නෙවෙයි. බර වැඩලා තියෙන්නේ පය දෙකට. ආන්න ඒක දැනගෙන යන්න පුළුවන් නම් මොනවත්ක්ම නෑ. සක්මනට මං කියන්නේ පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි සක්මන මොනවත්ක්වත් ඉගෙන ගන්න දෙයක් නෑ. ඉඳගෙන නෙවෙයි. පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. අපි යනකොට වෙන්න බලන්න පය දාච්ච බල්ලෝ වගේනේ දුවන්නේ. හැම වෙලාවෙම කෝච්චියට දුවනවා. කිසිම දෙයක් මේ ඇවිදින වෙලාව ඇවිදින බව දන්නේ නැහැ. ඉතින් පය හැප්පෙනවා. අහල පහලින් මිනිසුන්ට කැඟේ හැප්පෙනවා. ඇවිදින කොට ඇවිදින බව දන්නවනම් හරි සුන්දරයි. ඒක දිගට කරනකොට ඊටත් වැඩිය සුන්දරයි. ඒකයි බුදුරජාණන්සේගේ ගමන. ඒ සිනිද්දා තේල දහරාව, සිනිඳු තෙල් දහරාවක් වගේ ඉරියාපත පැවැත්වීම. ඒ මොකද සම්පූර්ණ ස්වභාවික වැඩේ යනවා. කිසිම රඟපෑමක් නැහැ. ඒක 100ක් දන්නවා බුදුරජාණන් වහන්සේ. මේ කරන වැඩේ. ඔච්චරයි බුදු වෙනවා කියන්නේ. අපි කොහොමද කියන්නේ මේ දුව හරියට ඉන්නවාද කියලා බලනවා මහත්යට වතුර ටික හම්බුණාද කියලා බලනවා නෝන කොහෙද කියලා බලනවා අරයාගේ මෑගේ කොන්තරත් කරනිලා වැරලා ගිහිල්ලා ඔය මහත්ය නෑ ඊගා මහත්ය හම්බෙච්චාම ඊගාව ලෝකේ මේ මහත්ය ඉන්න බවක්වත් මතක නෑ ඒ නිසා මම කියනවා be mindful mind your own business කියලා තමන්ගේ වැඩක් බලා ගැනීම මේ අනුන්ගේ වැඩ බලන්න ගිහිල්ලා කෙලවර කරන්න බෑ තමන්ගේකවත් කරන්න බෑ ඒ නිසා සක්මන ගැන ඇහුවත් ඔච්චර තමයි කියන්නේ මයික් එක දීපු දැන් ඇති ඉතිය තියාගෙන හිටියා තෝරගත් අන්තිම ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ මාහට භාවනාවේදී සිත එක්තෙන් කර ගැනීමේදී මුලින්ම අපහසු වුණත් එපා වුණත් පසුව නැවතත් සිත හුස්ම දෙස බලන විටදී මගේ ශරීරයේ ලේ ගමන් කරන ආකාරය දැනුණා. පසුව සිත වෙනස් වුවද නැවතත් ශරීරයේ ලේ ගමන ගමනය දැනුණා. ටික වේලාවකින් ඒ නොදැනී ගියා. ශරීරයේ වැළෙන ස්වභාවයක් දැනුණා. එයත් නැතිව ගියා. මට මෙය පහදා දෙන්න. ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. අපි සත්‍යමත් උනත් නැතත් ලේ ගමන් කරනවා. එනිසා මේ ගමන් කරන ලේ සතිය පිහිටුවා ගැනීමට උපකාරයක් කරනවා නම් ජීවත් වෙනවයි කියනවා. නැත්නම් මේ කොච්චර ලේ ගමන් කරත් ඒකවත් දැන නැතුව අවුරුදු 100ක් මේ ලෝකේ ජීවත් වුණාට ඕල්මනක් විතරයි. ජීවත් වෙලා නැහැ. හුස්ම ගන්නවලු කෝටි 13ක්. මිනිස්සේ කවුරු 100ක් ඉන්නකොට. ඉතින් අපි මේ වෙනකොට හුස්ම ගන්න පාත්තේ තියා කෝටි කීයක් ගත්තද කියලාවත් දන්නේ නැහැ. මැරෙන්න තව කොච්චර කෝටි ගණක් ගන්නවද මැරෙන වෙලාවදී කියනවා අනේ තව හුස්මක් දෙන්න මට දෙකක් දෙන්න කියලා මැරෙන්න කෑ ගහනවා දැන් කෝටි ගණනවත් දන්නේ නැහැ. ඒ නිසා අපි දැනගත්තනොත් හුස්ම ගන්නවා. ඒක අපි පෙරපිල පෙරකල පිනකට හම්බෙච්ච එක. මේ හම්බෙච්ච හුස්මට සතිය පිහිටෙවුවා නම් නේද අඩුම කැඩුම වෙන මොනක්වත් නැහැ නේ. ඒ පිහිටෙව මදි. පිටලා ওই සියලු ලෝකේ හම්බ කරපු දේවල් වලට වැඩිය මට හුස්ම දෙකක් සතියෙන් ගන්න පුළුවන් වුණා. හුස්ම තුනක් සතියෙන් ගන්න පුළුවන් වුණා කියලා ඒක ඉහළම තැනක තියලා කතා කරනවනේ ඉතින් බුදු වෙනවා කියන එක අමාරු නෑ. ඔය දානෙට ආපු කණ්ඩායමකින් මම අහුවා භාවනා කරනවා කියලා එක එක්කත් භාවනා කරන්නේ නෑ. ඉතින් මං කෝ ඕගොල්ලෝ දානෙ දෙලා යනවා. අපිට තලකනවා අපි ඕගොල්ලන්ට කිසිම තලකිල්ලක් කරන්නේ අවුරුදු 40ක් අපි නැහැ ඕගොල්ලන්ට දැන් 50ක් නැහැ ඕගොල්ලෝ බුරියෙන් පල්ලෙහාට තලකුවාට බුරියෙන් උඩ කැලේට තලකන්නේ නැහැ කියනකොට එකම කෙනෙක් කිව්වා මං ටිකක් භාවනා කරලා තියෙනවා කියලා. මං කිව්වා ඇති අම්මා උඹවත් අඩු ගන්න හිටියා. නැත්නම් අපායට ගියා නම් තීරම යම පල්ලන්ට බාර දෙනවා. අර ගිනි වතුරකට ඔබනවා කටුපුකුල දිගේ ඉහළ පහළට හරි. එතෙන් මං කිව්වා මට පුළුවන් නම් කියපන්කෝ අම්මා. උඹලත් එක්ක ආපු මෝඩියන්ට මෝඩියන්න මොකද්ද භාවනා කියලා අම්මා වෙව්ලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ එච්චර කියලා දෙන්නම් මන් දන්නේ නැහැ. මම දන්න ටික කියපන් මොකද මං කිව්වට ගණන් ගන්න නැහැ දැන් මං අරණ්‍ය හාමුදුර කෙනෙක් කවුරුත් 30ක් 40ක් වෙලා ඉතින් හාමුදුරන් නම් මොකද්ද භාවනා කරන අපිට එහෙමද බබා හම්බෙන්න දුවට සීනි ගණන් පොල් ගණන් එව්වනේ කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ මං කොහොමද අම්මා මේ කරබන කියපන් කියලා ඒ අම්මා කියපු කතාව මම මේ කියන්න හදන්නේ. ඒ අම්මා කියනවා ගමේ පන්සලේ හාමුදුරුවෝ කිව්වලු කොච්චර අපි හැමේ පන්සලේ හාමුදුරන්ට බැන්නත් අම්මා දවසට මලක් කිමින තරම් එක හුස්මක් ගනින් සතියෙන් කිය. අමාරුද? ඒකටත් පේ වෙන්න ඕනේද? කිරිපැන් වලින් නාන්න ඕනේද? එක හුස්මක් ගනින් මලක් කිමින තරමට ඉතින් මං තාම මේ අම්මා කියපු කතාව තාම කියන මං දන්නේ කවුද හමුදුරුව කියලා. ඉතින් ඒ වගේ එක හුස්මක් ගන්න ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඌ කල්ලල දුන්නාට පස්සේ දෙකක් ගන්න කියන එක ලේසියි. දෙකක් ගත්තනම් තුනක් ගන්න කියන එක ලේසියි. ඒක නොගන්න කරන කතා ටික බිබට තාපුවත් බල්ලුවත් කන්නේ ඒ තරම් අපිට මේ ලැබිච්ච වටිනා බුද්ධ ශාසනය පැත්තක තියලා අපි මොනවද මේ ලොක් කරගන්න නටන්නේ? අපි කියනවා හුස්මක් ගන්න බෑ. ඇඟේ ලේ දුවන බවවත් දන්නේ නැහැ. හැබැයි ලේ දුවනවා. උගටි දැනගත්තත් නැත්නම් ලේ දුවනවා. හුස්ම ගත්තත් දැනගත්තත් නැත්නම් හුස්ම ගන්නවා. මේ එක හුස්මක් එක්ක යාළු වෙන්නේ. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ පොරදෙන දෙකක් එක්ක යාළු වෙන්නේ. ඒ විතරක් මදි. තව එක්කුට කියලා දෙන්න මේ මැරෙන්න ඉස්සෙල්ලා. මේ හුස්ම ගන්නකොට පොඩ්ඩක් තී බුද්ධියෙන් ගනින්කෝ. ඩක්කු මුක්කේ දුවනවා හුස්ම ටිකක් ගන්න විදිය නැතු ඒකල හහ කාලේ මැරලා යනවා heart attack කියයි stroke කියයි කොලෙස්ටරෝල් කියයි මල්ල කොලම් ඉන්න ටිකේ හුස්මක් ගන්නයක් ගැන කතා කරන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ ඒක නම් උස්සස්ම කුසලයේ කියලා කියන්නේ. ඉතින් ඒ අපි නොගෙන ඉන්නවට බුදුහාමුදුරුවෝ වගේ වෙන්නේ නැහැ නේ හුස්ම වගේ වෙන්නේත් නැහැ ලේ ගමන් කිරීම වගේ වෙන්නේත් නැහැ. ඒක නිතරම කරනවා. අන්න ඒක කර්මස්ථානයක් කරගන්න. ඒක අරමුණක් කරගන්න. කරනකොට තේරෙයි අපි කරන්න බැරි මොකද මේ ලෝකේ තියෙන මොනවදෝ එකක් අපි ලොක් කරගෙන. මේ අපි එනකොට දන්නේ වනේ මේ මේ. මේ ආවට පස්සේ අල්ලගත්ත මොකක් හරි ගැට ටිකුණක් අල්ලගෙන හුස්ම ටික ගන්න බෑ. ලේගමන් කරන බව දැනගන්න බෑ. ඒකල කියන භාවනා කරපු නිසායි ලේගමන් කරන්න කියන්නේ වගේ කියන්න දැන් නෑ පිස්සුද. ඔගොල්ලෝ භාවනා නොකරන ලේගමන් කරනවා. ටික කරදරයකට ගන්න එපා. ඒක වාසියට අරගන්න ඉදිරියට යන්න. ඒ නිසා මම ටිකසරෙන් කතා කරුවා වෙන්නේ නැති. ඒකට කමක් නැහැ. ලිඛිත ප්‍රශ්න සමර්ථයි. අපි යන්න හදනවා එහෙමනම් පැයක විතර සක්මන් භාවනාවකට. ඊට පස්සේ අපි තුනට නැවත රැස් වෙනවා පරියංක භාවනාවකට. ඊට ඉස්සෙල්ලා කාට හරි තියෙනවද වෙන මොනවද මේ මතක් කරන්න කියන කාරණා? දැන් තියෙනවනම් අත උසන්න නැත්නම් අපි මෙතනින් සැසිවාරය සමාප්ත ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට මම කවදාවත් භාවනා වලට ගිහිලා නැහැ. අද තමයි පළමුවෙන්ම ආවේ. මම නිකන් විනාඩි දෙකක් තුනක වගේ භාවනාවක් කරොත් මිසක් මට දිගටම භාවනා කරන්න බෑ. සිත සිත සිතුවිලි ගොඩ එනවා. ඉතින් අද තමයි මම මේ පළමුවෙන්ම ආවේ මේ වගේ භාවනාවකට. මම උත්සාහ ගන්නවා ගන්නවා ගන්නවා මට කරගන්න බැරි වුණා. ඒත් එක මොහොතකදී එකපාරටම තද ගතියක් ආවා ඊට පස්සේ එහෙමම නැතුව ගියා ඊට පස්සේ ආයෙ උත්සාහ කරා උත්සාහ කරා කොහොමවත් කරගන්නම බැරුව ගියා මට. දෙරපු උත්සාහය මොකද්ද කියලා කියන්නේ එතකොට මට හිතා ගන්න පුළුවන්. හුස්ම ඉහළ පහළ ගන්න එක කරනකොට නිකන් එකපාරට ඇඟට තද ගතියක් ආවා. නෑ නෑ හුස්ම ඉහළ පහළ ගන්න එකට උත්සාහ කරන්න ඕද නිරුත්සාහයෙන් හුස්ම ගන්නවද? නිකන් නිකන් උත්සාහ නිකන් ඉබේ හුස්ම ගන්න ඇරලා මම එක දිහා බලාගෙන ඉන්නකොට චුට්ට විනාඩියක් විතර වගේ. එන්නේ එන්නේ එතකොට මොකද්ද උත්සාහ කරුවේ මොකටද? හිත එකතෙන් කරගන්න. නෑ නෑ ඒක ඊටම කරන එක නෙමෙයි දැන් තියෙන හුස්ම දිහා බලන එක නෙදි කරන්න තියෙන්නේ. ඔව්. හිත එකතෙන් කරනවා කියන එක ඒකේ ඵලයක්. ඒක බලාපොරොත්තු වෙන්න එපා. හුස්ම දිහා බලන්නේ ඉන්න උත්සාහ කරන්න ඕනේද? දැන් මට භාවනාවට කරන්න කියන්නේ හුස්ම ගන්න දිහා බලාගෙන ඉන්න කියලා කියන නිසා හරි ඒකට උත්සාහ කරන්න ඕනද කියලා මං අහන්නේ. හුස්ම මේ කවුරු හරි මම ඉතරම් නටනට යනවා. මං ඒක දිහා බලන්නේ මම නටන්න ඕනේ නෑනේ. දැන් මම අහලා තියෙනවා මේ හරි හරි ඒක හරි ඔක්කොම හරි මම මේ කියන්න දන්නේ අපි මේ මේ හම්බෙච්ච වෙලාවේ මම මේ කතා කරන්නේ අහලා තියෙන ඉබයි පරණ ඔක්කොම දාන්න හුස්ම ගන්න යන්න එපා හුස්ම ගත්තා ලේකමන් කිරීම හුස්ම කිරීම නිකන් දෙන දෙයක් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා මේක දිහා මොනවත් නොකර ඉන්නනේ තියෙන්නේ භාවනා කරනවායි කියලා නිසා උත්සාහ කෙරුවොත් ඒක භාවනාවක් වෙන්නේ නැහැ උත්සාහ කරන කරන්න අවුල් වෙන නිසා ඒක ඇත්ත අපිට අලුතෙන් කවුරු හරි දැකපුවාන් හිත ටිකක් කෝල වෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ ඒ නිසා ඒකට අනුකම්පා කරන්න. ඒකල බලන්න අනායාතයෙන් හුස්ම ගන්නවා. අපි නිදාගෙන හිටියත් හුස්ම ගන්න. පොල් ගන්නකොටත් හුස්ම ගන්න. පලාලිනකොටත් හුස්ම ගන්න. ඕකට ප්‍රශ්න නැහැ. මේ හුස්ම දිහා බලන එක ඔච්චර අමාරුද කියන්නේ. ඒකට ප්‍රයත්න කරන්න ඕනද කියන්නේ. අහලා තේන විදිහට කරන්න කියන්නේ. ඒක බෑ. ඒකට මට කරන්න දෙයක් නැහැ. මම මේ මම මේ කියන්නේ ඇහෙනවා. මං කියන එක ඇහෙනවනේ. ඉච්චරයි. හොඳට පట్టල වාඩි වෙන්න ඉරියව් වෙනස් කරන්න නැති වෙන්න පුළුවන් විදිහට විනාඩියක් කීපයක් ඉන්න. ඒ කියන්නේ කය වෙනස් කරන්න නැතුව ඉන්න පුළුවන්. ඒක බලන්න මොකද වෙන්නේ? උසුම් පේන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. පේනවනම් බලන්න. මොකද ඒක අනායාසයෙන් වෙන එක දිහා බලන එක විතරයි භාවනා කියන්නේ යමක් කරනව නම් ඒක භාවනාවක් වෙන්නේ. හැබැයි මේට වැඩි ටිකක් වෙනසක් වෙනවා. යක්මදී මොකද දුක් කරනවා. කරන ගමන් බලනවා. ඒ නිසා මේ කතා කරන්නේ පරියන්කේ නිසා වාදයෙන්ම කියන්න පුළුවන්. තටමැව්වොත් භාවනාවක් වෙන්නේ නැහැ. අපිට මේ යන දේ දිහා බලනින්න බෑ. මොකද ඒ තරම් අපේ ජීවිතය කියන්නේ තැටමිල්ලක්. ජීවිතය කියන්නේ අනවශ්‍ය විදිහට pore කැමනක්. යන දේ යන විදිහට බලන්න බෑ. ඒකට වෙන්නම බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. පහළලා කියන්නේ මේ පෙරකල පිනකට මනුසකම හම්බුනේ. මොනවාක්වත් නොකර ඉන්න බලපන්. කයෙන් හිතෙන්, කයෙන් වචනේ. ඒකල හිත යොමු කරන්න සබහා සිද්ධ වෙන දෙයට. ඒකල ඒක විස්තර කරන්න නිවන් කියන්නේ එච්චරයි. නිසා අනිත් දවසේ ගිහිල්ලා හිත උත්සාහ කරනවා කරන්න අයින් ප්‍රශ්නයක් නැහැ. ඒක හිතිය හැටිනේ. මතක තියාගන්න මේ හුස්ම ගැනීම උත්සාහ කරන්නත් එපා. බලනවා කියන්නේ උත්සාහ කරන වැඩක් නෙවෙයි. හුස්ම දිහා හුස්ම පේන්නේ නැත්තම් නෑ. ඒකට අර ඉස්සලා මේ උපාසකම්ම කිව්වගේ ඉඳගෙන ඉන්න හැටි පෙනේනේ. නැත්තම් මොනවා හරි දෙයකින් එහෙනම් අර ඉස්සලා කෙනෙක් වගේ ලේ ගමනේ පෙනේනේ. එහෙම නැත්තම් කියන තදවීම පෙනේ මොනවා හරි පේනවා. පේනවා ෂුවර්. ඒක ඇයි දෙකක් නෑ. එච්චරයි මොකක්වත් පිටිපස්සේ යන්න එපා. දැන් මම මේම කියනකොට සාන්තියක්ද ඇති වෙන්නේ නැත්නම් නිකන් මේ තල්ලත්තට බොරළු ගන්නවා වගේද තියෙන්නේ. අවහසර ගොඩක් තින් මට ඒක අවබෝධ කරලා දුන්නට. හරි. එහෙනම් අපි යනවා ධක්මං කරා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුවපත් වෙත්වා සාදු සාදු අනු